අද ධර්මානුශාසනාව පවත්වන්නේ අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ අති ගෞරවනීය අනුශාසක මහෝපාද්‍යය මහා කම්මඨානාචාර්ය අතිපූජ්‍ය නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ අතිපූජනීය නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ අපවත් වේ අදට වසර 5ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් උන්වහන්සේට උපහාර පිණිස මෙම ධර්මානුශාසනාව මෙතෙන් සිට ප්‍රචාරය කෙරේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යෝ ආනන්දමය ධම්මෝ දේසිතෝ යෝවෝ මයා ආනන්ද ධම්මෝ ච විනයෝ ච දේසිතෝ පඤ්ඤත්තෝ සෝවෝ මමච්චේන සත්තාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් ආනන්ද මහා ස්වාමීන් වහන්සේ අමතා දේශනා කළ විශේෂ දේශනාවක සූත්‍ර පාඨයක් මේ ප්‍රකාශ වුණේ. මේ සඳහන් වන්නේ දීඝනිකායේ මහා වර්ගයට අයිති මා පරිණ්වාන සූත්‍රයටයි. අපේ සරුවක්ඥන් වහන්සේ අවසාන වර්ෂයට සමීප කාලයේ ගිජ්ජකූට පර්වතයේ සේනාසනයේ වැඩ සිටියා. එහිදී ආනන්ද ස්වාමීන් වහන්සේ පවන් සැලමින් සිටින වෙලාවේදී වස්සකාරකේන මගද මහා මාත්‍යතුමා සරුවත්යන් වහන්සේ සම්මුඛ වෙන්න ආවා. එසේ සම්මුඛ වෙලා සාකච්ඡාවක් කළා. ඒ කියන්නේ අජාසත් රජුගේ අගමැතිතුමා තමයි මේ වස්සකාර බ්‍රාහ්මණතුමා. එතුමා ආසා සිටියා භාග්‍යතුන් වහන්සේ අපේ මහරජුරෝ ලිච්ඡවි රාජධානි ආක්‍රමණය කරන්න සූදානම්ව සිටිනවා කියලා. ඒ වෙලාවේදී සරුවක්යන් වහන්සේ ඔහුට ඇහෙන්ද අනදමාහිමියන් වහන්සේගෙන් ඇහවක්. ආනන්දයේ මේ තෙහෙතදී විශාලා මහනුවර ලිච්ඡවි රාජධානියෙහි උදේනී චෛත්‍ය ස්ථානයේදී මම ලිච්ඡවි රජදරුවන්ට අපරිහානීය ධර්ම හතක් දේශනා කළා. ආනන්දයේ ඒ අපරිහානීය ධර්ම හත ඒ අය අනුගමනය කරනවාද? ඒ පළමුවැන්න නිතර රැස්වීම, රැස්වීම බහුලව වාසය කිරීම. දෙවැන්න සමගින් රැස්වීම, සමගින් කාර්යකාරී කටයුතු කිරීම, සමගින් විසිරී යාම. තුන්වැන්න ඈත අතීතයේ පටන් එන ලිච්ඡවි රජදරුවන්ගේ නොපැන වූ අනපනත් නොපැනවීම, පැනෙව් අනපනත් නොබෙදීම, පැනෙව් අනපනත් යනු පැලතීම. සතරවැන්න ලිච්ඡවි රජදරුවන්ගේ වැඩිහිටි වයෝවෘද රජදරුවන් ගෞරවයෙන් ඇසුරු කිරීම ආවාද ලබා ගැනීම. පස්වැන්නේ දිට්ඨි රාජධානියෙහි කුල කුමාරිකාවන් කුල කාන්තාවන් බලහත්කාරයෙන් සුවසන්තක කර නොගැනීම. හයවැන්නේ ඒ ලිච්ඡවර රාජධානී නගරය තුලත් එයින් පිටතට තියෙන පූජන ස්ථානයන්ට කලවිරු පුද සත්කාර නිසසේ පැවැත්වීම. හත්වැන්නේ ලිච්ඡවර රාජධානියේට එන යන රහතුන් වහන්සේලාට ආරක්ෂාව සැලසීම. ආනන්ද ස්වාමින් වහන්සේ පිළිතුරු දුන්නා භාග්‍යතුන් වහන්සේ මම දැකලා තියෙන අහලා තියෙනවා ඒ ලිච්ඡවි රජදරුවෝ ඒ කියන අපරිහානීය ධර්ම හත හරියටම අනුගමනය කරනවායි කියලා. එතකොට වස්සකාර බ්‍රාහ්මණය කියනවා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ ස්වාමීනි මේ අපරිහානීය ධර්ම හත නෙමේ එකක් වුණත් අනුගමනය කරනවා නම් විශේෂයෙන්ම ලිච්ඡවි රාජධානිය ආක්‍රමණය කළ නොහැකි වෙනවා අපේ මහරජුරවණ්ඩ. හැබැයි උපලාපනී කියන මිත්‍රත්වය ඇති කර ගැනීමයි මිත්‍ර භේදය කිරීමයි කියන දෙකෙන් පුළුවන් කියලා ඔය යන්න ගියා. ඔය අතර සරුවඥන් වහන්සේ අනදමාහිමියන් වහන්සේට නියම කළ ආනන්දය මේ අසල්වාසී සියලු සෙනසුන් වල භික්ෂූන් වහන්සේලා උපස්ථාන ශාලා රැස් කරවන්න කියලා. ඉතින් අවස්වාරුවේ සියලුම සංඝයා රැස් කෙරෙව්වා. එතින්දි සරුවක්ඥන් වහන්සේ බුද්ධ ශාසනය වෙනුවෙන් අපරිහානීය ධර්ම 42ක් දේශනා කළා 41ක්. ඒ කියන්නේ පළමුවෙන්ම අර මුලින් සඳහන් කළ ලිච්ඡවි රජදරුවන්ට නියමිත අපරිහානීය ධර්ම 7ට හා සමාන 7ක්. ඊළඟට තවත් 7ක්. ඒ වගේම හතේ ඒවා ගොඩාල් පහක්ම දේශනා කළා 35ක්. ඊළඟට හයේ ගොඩක් දේශනා කළා සියල්ල 41ක් බුදුරජාන් වහන්සේ අපරිහානීය ධර්ම හැටියට භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. යකින් මෙහෙමයි භික්ෂුන් වහන්සේලා නිතර රැස් වෙනවා නම් රැස්වීම බහුල කරනවා නම් භික්ෂුන්ගේ දියුණුව සැලසෙනවා. දෙක භික්ෂුන් වහන්සේලා සමගියෙන් රැස් වෙනවා නම් සමගියෙන් සාංගික කටයුතු වල යෙදෙනවා නම් සමගියෙන් විසිරිය යනවා නම් භික්ෂුන්ගේ දියුණුවක් සැලසෙනවා. භික්ෂුන් වහන්සේලා තථාගතයන් වහන්සේ විසින් පැනෙව ශික්ෂාපද හැර අනිකුත් ශික්ෂාපද නොපනවන්නේ නම් පැනෙව ශික්ෂාපද නොබිඳින්නේ නම් පැනෙව ශික්ෂාපද අනුව පවතින්නේ නම් භික්ෂු සංඝයාගේ දියුණුවක් වෙනවා හතරවැන්නේ බුද්ධ ශාසනයෙහි සංඝ පිතෘන් වහන්සේලා නිතර ඇසුරු කරනවා නම් ගෞරව කරනවා නම් ආවාද අනුශාසනා ලබනවා නම් භික්ෂු සංඝයාගේ දියුණුවක් වෙනවා පිරීමක් වන්නේ නැහැ පස්වැන්නේ නැවත නැවත නොයෙක් නොයෙක් ආශාවන්ගෙන් තොර වෙලා නිර්වාණ ප්‍රාර්ථනාවෙන් නිස්සරණ අධ්‍යාසයෙන් පිළිවෙත් පුරනවා නම් භික්ෂුන් වහන්සේලාගේ දියුණුවක් වෙනවා පිළිහිමක් වන්නේ නැහැ. දැන් හයවැන්නේ භික්ෂුන් වහන්සේලා ආරණ්‍ය සේනාසන පිළිබඳව අපේක්ෂා සහිතව වාසය කරනවා නම් ආරණ්‍ය සේනාසනවල සිත් අලවා වාසය කරනවා නම් භික්ෂු සංඝයාගේ දියුණුවක් වෙනවා පිළිහිමක් වන්නේ නැහැ. අත්‍යන්නේ භික්ෂුන් වහන්සේ වැඩ ඉන්නා තැනට නොපැමිණියා වූ සිල්ලතුන් පැමිණෙන්ටත් පැමිණියා වූ සිල්ලතුන්ට උපකාර වෙන්ටත් පවතිනවා නම් ඒ සංඝයාගේ දියුණුවක් වෙනවා පිරිහීමක් වන්නේ නැහැ කියන මේ කරුණාහත ඵලමින් දේශනා කළා. ඊළඟට වික්ෂුන් වහන්සේලා කර්මාරාමතා නොවීම, බස්සාරාමතා නොවීම, නිද්දාරාමතා නොවීම, සංගනිකාරාමතා නොවීම, නැති ගුණ නොයඟවීම, ස්වල්ප වූම ගුණ ලබා ගන්නා සමාධි මාත්‍රයක් වැනි දෙයක් එයින් සෑහීමකටපත් නොවීම කියන මේ කාරණා හත අනුව පවතිනවා නම් වික්ෂු සංඝයාගේ දියුණුවක් වෙනවා පිරිහීමක් වන්නේ නැහැ. එවැගේම වික්ෂුන් වහන්සේලා සද්ධා සම්පන්න නම්, පාපයට ලැජ්ජා ඇති හිරි සම්පන්න නම්, පාපයට බය ඇති ඔත්තප්ප සම්පන්න නම්, ධර්ම විනී පිළිබඳ බහුශෘත නම්, එවැගේම ආරම්භ වීරියෙන් යුක්තව පිළිවෙත් පුරනවා නම්, එලෙම සිට සිහියෙන් යුක්තව කටයුතු කරනවා නම්, විදර්ශනා ඥාන වඩනවා නම් භික්ෂුන් වහන්සේගේ දියුණුවක් වෙනවා පිරිහීමක් වන්නේ නැහැ. ඊළඟට සති සම්බොජ්ජංගේ වඩනවා නම් ධම්මිකේ සම්බොජ්ජංගේ වඩනවා නම් පිරිය සම්බොජ්ජංගේ වඩනවා නම් ප්‍රීති සම්බොජ්ජංගේ වඩනවා නම් පස්සද්ධි සම්බොජ්ජංගේ වඩනවා නම් සමාධි සම්බොජ්ජංගේ වඩනවා නම් උපේක්ෂා සම්බොජ්ජංගේ වඩනවා නම් භික්ෂුන් වහන්සේගේ දියුණුවක් වෙනවා පිරිහීමක් වන්නේ නැහැ. ඒ වගේම භික්ෂුන් වහන්සේලා අනිත්‍ය සංඥා වඩනවා නම් අනත්ත් සංඥා වඩනවා නම් අසුභ සංඥා වඩනවා නම් ආදීන සංඥා වඩනවා නම් ග්‍රහණ සංඥා වඩනවා නම් එවාගෙම විරාග සංඥා වඩනවා නම් විරෝධ සංඥා වඩනවා නම් භික්ෂුන් වහන්සේලාගේ දියුණුවක් වෙනවා පරිහිමක් වන්නේ නැහැ. එවාගෙම භික්ෂුන් වහන්සේලා තමන්ගේ සබ්‍රාහ්මචාරීන් වහන්සේලා වෙත මෛත්‍රී සාගත කාය කර්ම පවත්වනවා නම් මෛත්‍රී සාගත වචී කර්ම පවත්වනවා නම් ඇතිතනක් නැතිතනක් මෛත්‍රී සාගත මනෝ කර්ම පවත්වනවා නම් ඇතිතනක් නැතිතනක් තමන්ට ලැබෙන ධාර්මික දේ බෙදා හදාගෙන පරිභෝග කරනවා නම් සීලය පිළිබඳ මතභේදයක් නැතුව සීලය මනවින් සමව ආරක්ෂා කරනවා නම් ධර්මී පිළිබඳව මතභේදයක් නැතුව ධර්මයේ මනවින් දරාගෙන පවතිනවා නම් ඒ විසුණු වහන්සේලාට දිනුවක් වෙනවා පිරිහීමක් වන්නේ නැහැ කියලා මේම අපරිහානීය ධර්ම 41කින් වික්ෂු සංඝයා වහන්සේට ආවාද කරලා සීලය නම් යයි සමාධිය නම් මෙයයි ප්‍රඥාව නම් මෙයයි සීලයෙන් වැඩුණු සමාධියේ මහත්ඵලයි මහත් ආනිසංසයි සමාධියෙන් වැඩුණු ප්‍රඥා මහත්ඵලයි මහත් ආනිසංසයි ප්‍රඥාවෙන් වැඩුණු සිත මනවින් ආශ්‍රවයන්ගෙන් අතිමිදෙනවා කියලා මෙහෙම දේශනා කරලා ඉන්පසුව සරුවඥාන් වහන්සේ වැඩියා රාජකාරාමේට ඒ කියන්නේ අම්බලට්ටිකා කියන උයනක් තියෙනවා. කඩගා නුවරටත් නාලන්දාවටත් හතරේ. එහි රාජාගාරක කියන සෙනසුනක් තියෙනවා. එතන වැඩියා. එතෙන්වත් වෙලා බුදුරජාණන් වහන්සේ සීලය සමාධිය ප්‍රඥාව ගැන විශේෂ දේශනා පැවැත්තුවා. ඉන්පසුව සරුවඥන් වහන්සේ දියා නාලන්දාවට නාලන්දාවේ පාවාරික අඹවණේ කියන අඹවණේ ගත කළා. එහිදී සරියුත් මහ රහතන් වහන්සේ සමාපත්තියෙන් නැගිටලා සරුවක්ඥන් වහන්සේ වෙත ඇවිල්ලා පුදුම විදිහේ ස්තුති පූජාවක් කළා. සරුවක්ඥන් වහන්සේට කියා හිටියා මම මේ විදිහේ මානසිකාදීකින් මෙතෙක් ගත කළා සමාපත්තියෙන් නැගිටලා. ඒ මොනවාද? අතීත අනාගත වර්තමාන තුන් කාලයේදී අපේ සරුවක්ඥන් වහන්සේ තරම් ප්‍රඥාවෙන් උතුම් කෙනෙක් ඇත්තේ නැත කියන මේ වචනේ ප්‍රකාශ කළා. ඒ වෙලාවේ සරුවක්ඥන් වහන්සේ ඇහුවා සාරිපුත්‍රය ඔබ අතීත සරුවක්ඥන් වහන්සේලා සිතින් සිත දැක්කද? අනාගත සරුවක්ඥන් වහන්සේලාගේ සිත සිතින් සිත දැක්කද? නැත ස්වාමීනි. මං අනුමාන වශයෙන් එසේ සිටුවා. ඒ අතීත බුදුවරයන් වහන්සේලා අනාගත බුදුවරයන් වහන්සේලා සතිපට්ඨාන සතර වඩලා, බොජ්ජංගහත වඩලා මේ විදිහට සරුවක්ඥතා ඥානෙටපත් වුණා. අපේ සරුවක්ඥන් වහන්සේත් එසේමයි කියලා උන්වහන්සේ වෙත බොහෝම ගෞරවයෙන් ප්‍රශංසා මුඛයෙන් ස්තුති පූජාවක් කළා. එතින්දී සරුවක්ඥන් වහන්සේ සීල සමාධි ප්‍රඥා ගැනම විස්තර දේශනා පවත්වලා එතනින් වැඩම කොට ආදානේ පාටලී ගාම කියන ගම්මානයකයි. ඒ කියන්නේ පසු කාලයක පාටලිපුත්‍ර නගරයේ දුවන ඒ ප්‍රදේශයයි. ඒ පාටලිපුත්‍ර පාටලී ගාම කියන ගමෙහි බෞද්ධ බොහෝ සෙන් සද්ධා ප්‍රසන්න පිරිසක්. ඒ පිරිස තමන් වෙතන එක් රජදරුව ආහම සැස්වීම් පවත්වන ස්ථානයක් නැතුව බැවින් විශාල ශාලාවක් ඉදි කරලා තිබුණා. ඒකට ආවසදාගාරය කියලා කියනවා. මේ ආවසදාගාරයේ බුද්ධ ප්‍රමුඛ 1250 සංඝ පිරිසට පහසුකම් සැලසලා දුන්නා. විශාල පිරිසක් බණ හඬාවා. එතින්ද සාරවත්ඥන් වහන්සේ පිරිසට පංචශීලයේ නොරැකීමේ ආදීනව පහක් පංචශීලයේ රැකීමේ ආනිසංස පහක් දේශනා කළා. පංචශීල නොරැකීමේ ආදීන වශයෙන් පළමුවන්නේ ධනයෙන් පිරිහෙනවා. දෙවැන්න කීර්තියෙන් පිරිහෙනවා. තුන්වැන්න ගුණමගුක බවට එවැගේම අවිශාරද බවටපත් වෙනවා. හතරවැන්න මරණාසන්න මොහොතේදී සිහිමුලා වෙනවා. පස්වැන්න මරණින් මත්‍යාපාගාමි වෙනවා. ඒ සම්බන්ධ දීර්ඝ විස්තර විවරණයක් පහදා වදාලා. ආනිසංස පහ ඇතියේ පංචශීලයේ මනවින් රක්නා සීලවන්තයා ධනෙන් දිනු වෙනවා. යසෝ කීර්තියෙන් දියුණු වෙනවා. ගුණ කතාව පැතිරෙනවා. එවාගෙම ඕනෑම රාජ පිරිසකට නමුත් විශාරදව මොහොන පාල කතා කරන්න සමත් වෙනවා. එවාගේ මරණසන්න මොහොතේ මනා සිහිනුනින් ඉඳ සමත් වෙනවා. මරණින් මත්තේ නිදා පිවිදයාක්මෙන් සුගති ලෝකයක උත්පත්තිය ලබනවා. ඒ සම්බන්ධ දීර්ඝ විස්තරයක් පැවැත්තුවා. එදා සරුවක්යන් වහන්සේ රාත්‍රී මැදීම සැතපී අලුයම් කාලයේදී එලිමානි සක්මන් කළා. ඒ මොහොතේ දකින්න ලැබුණා මේ පාටලීපුත්‍ර නගරය නිර්මාණය කරන ප්‍රදේශයේහි දෙවි දේවතාවෝ අහසේ විමන් සඳහා වෙන් කර ගන්නවා. අහසේ ඉඳන් වෙන් කර ගන්නවා. ඒතන සඳහන් වෙනවා මහේසාක්‍ය දෙවියන් අහසේ විමන් ඇති කර ගන්නා තැන් ළඟ මහේසාක්‍ය රජදරුවන්ට මාළිගා ඇති කර ගන්න හිතෙනවා. මධ්‍යම දේවතාවන් ඇදෙන් කර ගන්න තැන්වල මධ්‍යම රාජ මේ පුරුෂයන්ට නැත්නම් රජදරුවන්ට මාලිගා හදාගන්න හිත නැමෙනවා. තුන්වෙනි පන්තියේ දෙවි දේවතාවන් අහසේ විමන් වෙන් කරගන්න තැන්වල තුන්වෙනි පන්තියේ රජදරුවන්ට මාලිගා හදාගන්න ඉදිරිපත් වෙනවා හිතෙනවා. පසුදා උදෑසනම සුනීද වස්සකාරී කියන මගධ මහා මාත්‍යෝ දෙන්න ඇවිල්ලා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයට දානි දුන්නා. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ ඒ පිරිසට විශේෂ අනුශාසනාවක් කළා මේ දෙවියන් දෙපින් දීමේ වැදගත්කම. මේ වාගේ පින්කමක් කළ දෙවියන් දෙපින් දීමෙන් දෙවියන්ගේ මෛත්‍රී කරුණාව ඒ පිරිසට යොමු වෙනවා දෙමව්පියන් දරුවෙකුට රැක ගන්නාක් මෙන් ඒ ඇත්තෝ ආරක්ෂා කර ගන්නවා කියලා බොහොම ලස්සන දේශනාවක් පැවැත්තුවා. සුනේද වසකාර මගද මහාමාත්‍යෝ දෙන්න මේ පාට්ලිපුත්‍ර නගරය නිර්මාණය කරන්නේ අජාසත් රජතුමාගේ විධානයෙන් අර විශාලා මහනුවර විච්චිවි රාජධානිය ආක්‍රමණය කරනු පිණිසයි. ඒ කෙසේම සිද්ධ වුණා. සරුවක්ඥන් වහන්සේ සියල්ල දන්නවා. ඊළඟට සරුවක්ඥන් වහන්සේ තනින් පිටක් වෙන තැනට ගෝතමද්වාරය කියලා නමකුත් එයත් මිදාන කළා, නියම කළා. ගමෙන් එතර වෙන්න තිබුණු තැනදී සරුවක්ඥන් වහන්සේ වඩන වෙලාවේ විශාල ගම් වතුරක් තිබුණා. දෙපැත්තේ මිනිස්සයෝ උරුපාරු සූදානම් කරගන්නු අයන් දෙන්නේ. ඒ වෙලාවේ සරුවඥන් වහන්සේ සංඝ පිරිසත් එක්ක ඉරිදීන් එගොඩට වැඩියා. දැන්ලා ප්‍රීති වාක්‍යයකුත් කිව්වා. ඒ වැඩම කළ තොටුපොවට නියම කළා මේ සුනීද වාසකාර ඇමතිව දෙන්න ගෞතම තීර්ථය කියලා. මෙම මේ පාඩ්‍යපුත්‍ර නගරයේට ඔය නම් භාවිතාවෙන් සිද්ධ වුණා. සරුවඥන් වහන්සේද අනාගත වාක්‍ය දේශනා කළා. ඉදිරියේදී බුද්ධ ශාසනාන්තයේදී ඒ කියන්නේ ඒ රටේ බුද්ධ ශාසනය පවත්නාතෙක් පාටලිපුත්‍ර නගරය අගනුවර වෙනවා. එවාගෙන් වෙළඳ මධ්‍යස්ථානය වෙනවා. හැබැයි මේ පාටලිපුත්‍ර නගරයේට ගින්නෙන් හෝ ජලයෙන් හෝ මිත්‍ර භේදයෙන් හෝ විපත්‍යක් වෙනවා අනාගතයේ කියන එකත් උන්වහන්සේ අනාගත වාක්‍ය ප්‍රකාශ කරලා තියෙනවා. ගමෙන් එගොඩ වෙච්චේ සරුවඥන් වහන්සේ වැඩියේ කෝටි ග්‍රාමයේට. කෝටි ග්‍රාමයේ යදීන් අතරත භික්ෂු සංඝයා වහන්සේට ආවාද කළේ චතුරාර්ය සත්‍ය පිළිබඳවයි. මානිනේ ඔබ අප සෑම දෙනාම දීර්ඝ සංසාරයක ඇවිද්දා. මොනවාද ඇවිද්දින්න හේතුව ආරි සත්‍ය හතර නොදන්නාකම. දැන් අපි සීලුම දෙන ආරි සත්‍ය දැකගත්තා. භවනිත්‍ය කියන තෘෂ්ණාව මුලින් උදුරා දැම්මා. මින් ඉදිරියට අපට මේ විදිහේ සංසාර ගමනක් නැත කියන එක පහදා දෙමින් චතුරාර්ය සත්‍ය ධර්මයේ සවිස්තරව දේශනා කළා. එතින්දී සාරවත්ඥන් වහන්සේ වැඩම කොට වදාලා නාදිකාව කියන ප්‍රදේශයට. ඒ නාදිකාවේ තියෙන ගින්ජකාවසති කියලා සේනාසනයක්. එහිදී සරුවඥන් වහන්සේ විශේෂ දේශනා පෙළක් විසු සංඝයා වහන්සේ උදෙසා පැවැත්තුවා. එතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් ඇසුවා. ස්වාමීනි මේ නාගිකාවී හිටියා සාල්ලක කියලා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ අපවත් වුණා උන්වහන්සේ උපන්නේ කොහෙද? ඒ වගේම නන්දා කියලා විශේෂ භික්ෂුණීන් වහන්සේ නමක් හිටියා. ඒ වගේම සුදත්ත කියලා හොඳ උපාසක මහත්මියක් හිටියා. සුජාතා කියලා හොඳ උපාසිකාවක් හිටියේ. ඒ ඇත්ත කොහෙද උපන්නේ ස්වාමීනි? එවාගේ සරුවක්යන් වහන්සේ දේශනා කළා ඒ ශාල්ලක විසුණු වහන්සේ රහත් වෙලා පින්වන් පෑවා. නන්දා විසුණුන් වහන්සේ අනාගාමී වෙලා සුද්ධාවාසයේ උපන්නා. එවාගේම සුදත්ත උපාසකතුමා සකදාගාමී වෙලා දෙව්ලොව උපන්නා. එවාගේම සුජාතා උපාසිකාව සෝවාන් වෙලා දෙව්ලොව උපන්නා කියලා. තවත් වෙලාකානන්ද ස්වාමින් වහන්සේ අහනවා ස්වාමිනේ මේ නාදිකාවේ තවත් පිරිසක් ඔය වගේ දැන් කලුරේ කියලා තියෙන හොඳ බෞද්ධයෝ ඒ එක්කෙනෙක් කුක්කුට කියන උපාසකතුමා එක්කෙනෙක් කාලිම්ම කියන උපාසකතුමා එක්කෙනෙක් කණ්ඨක කියන උපාසකතුමා එක්කෙනෙක් කටිස්සබි කියලා උපාසකතුමී එක්කෙනෙක් තුට්ටෝ කියලා එක්කෙනෙක් සන්තුට්ටෝ කියලා එක්කෙනෙක් බද්දෝ කියලා එක්කෙනෙක් සුබද්දෝ කියලා එයාතු කොහෙද උපන්නේ ඒ වෙලාවේ සාරුවක් යන වහන්සේදාලා ආනන්දය ඒ නම් සඳහන් කළ සීලුම දෙන අනාගාම වෙලා සුද්ධාවාස බඹතලිය උපදුණා ඊළඟට සාරුවක් යන වහන්සේ දේශනා කළ ආනන්දය මේ මිය පරලෝ යන ඔක්කොම ගැන අහන්න ගියාම තථාගතයන් වහන්සේට ඒක වෙහෙසක්. මම දෙන්නම් ධර්ම ආදාසයක්. කියන්නේ කැඩපතක්. යම් කිසි කෙනෙකු සෝවාන් වුණා නම්, සකදාගාමී වුණා නම්, අනාගාමී වුණා නම්, ඒ ඇත්තා යම් වෙලාවක මේ පරලෝ යන ආසන්න වෙලාවකදී තමා ලබාගත් අධිග මේ ප්‍රකාශ කරන්න මම අනුදැන වදාරනවා. ඒ ඇත්තෝ බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ සරණ ගියේ අවිච්ඡ ප්‍රසන්න අය. ඒ කියන්නේ සැලවිය නොහැකි ශ්‍රද්ධා සම්පන්න අධිගමලාභී ශ්‍රද්ධා සම්පන්න අය. ඒ ඇත්තන්ට පුළුවනි තමන්ගේ අවසාන මොහොතේදී මං අසවල් අධිගමේටපත් වුණා කියලා තමන් සමීපචාරී අයට ප්‍රකාශ කරන්න පුළුවනි. කියලා උන්වහන්සේ විශේෂ දේශනාවක් පැවැත්තුවා. ඉතින් උන්වහන්සේ වැඩම කොට වදාලා විශාලා මහනුවර අම්බපාලි වනයේදී මේ අම්බපාලි වනය බොහොම විවේක ස්ථානයක්. ඒ බව ආරංචි වුණා අම්බපාලි ගණිකාවට. එතුමිය තමන්ගේ පිරිසත් එක්ක යානාවකින් ගිහිල්ලා සරුවක්ඥන් වහන්සේට දානෙට ආරාධනා කළා. ආරාධනා කළ එනකොට ලිච්ඡවි රජදරුවෝද යානාවලින් ගියා 500ක් පිරිස ආරාධනෙට. යාම සරුවක්ඥන් වහන්සේලා ආරාධනේ බාරගත් බව. ඉතින් අන්තිමේදී ඒ අම්බපාලි ගණිකාවගෙන් ඒ හැමෝම ඉල්ලුවා අපි මෙච්චර මුදල් දෙන්නම් අපට ඒ දානවාර දෙන්න කියලා. එතුමිය කිව්වා මේ මුළු මහත් ලිච්ඡවීර ගා රාජධානියම මට දුන්නත් මම නම් මේ දාන වාරේ කාටවත් ආපහු දෙන්නේ නැහැ කියලා. අන්තිමේදී ලිච්ඡේ රජදරුවෝ අත්පොළ සංඝාලා තියෙනවා අසුරු සංඝාලා තියෙනවා අනේ අපි පෙරදුනානි කියලා. අන්තිමේදී පසුදින අම්බපාලේ විශාල සංඝ පිරිසට ඉතා උතුම් ලෙස දානි දුන්නා. දානි දුන්න පමණක් නෙමෙයි ඒ අම්බපාලේ වනය සම්පූර්ණයෙන් බුද්ධ ප්‍රමුඛ සංඝයාට සංඝ සතු කොට පූජා කළා. පසුව එතුමිය පැවිදි වුණා. දෙවිසස්නේ පැවිදි වුණා. හේතුව එතුමියගේ පුත්‍රවණක් හිටියා කානු කොණ්ඩඤ්ඤ කියලා. ඒ පුත්‍රවණ බුදු ශාසනයේ පැවිදිව රහත් වෙලා හිටියේ. එනිසා මිතුමියට සිත නැමුණා තමන් සතු දේ සංග සතු කොට තමනුත් පැවිදි වෙලා සසර දුක් තරණය කරන්න. ඒ වගේම පැවිදි වෙලා වැඩි කලක් ගියේ නෑ. එතුමිය සෞකලස් නසා අරහත්ත්වයට පත්ලා පිරිණිවුණා. ඊළඟට සාරුවක්ඥන් වහන්සේ ඒ අම්බපාලි ගණිකාවගේ අබවණයෙන් පිටත් වෙලා තමන් වහන්සේ නැවත වැඩම කරන්න යෙදුන දේලුව ගමට. මේ දේලුව ගමේ වස් සමාදන් වෙන්න ආසන්න කාලයයි වැඩි. ඒ කියන්නේ 45 වෙනි වසර. ඒ වෙලාවේ වික්ෂු සංඝයා වහන්සේට නියම කළා මහණෙනි තම තමන් දන්න අඳුරන හිතවත් භික්ෂූන් වහන්සේලා සමග ඔය විශාලා මහනුර සමීප ස්ථානවල වස්වසන්ඩයි කියලා. මොකද මේ බේලුව ගම එච්චර දියුණු ගමක් නෙමෙයි. විශාලා මහ නුවර හැම දෙයකින් දියුණුයි. එනිසා භික්ෂු සංඝයා වහන්සේද සිව්පසේ ලබන්න පහසු බැවින් විශාලා මහ නුවර ස්ථානවල වස්වසන්දි කියලා විධාන කළා. ඔය විදිහට සරුවක්ඥන් වහන්සේ ඒ පිරිසට අනුශාසනා කළා. සරුවක්ඥන් වහන්සේ වස්සෙලමුණා විතරයි විශාල රෝගාබාධයකට මුහුණ පෑවා. කාක්කාපීසා රෝගය. උස්සන්න වුණා අතිශයින්ම උස්සන්න වුණා. ඉතින් අතිශයින් උස්සන්න වෙලා වෙලා උන්වහන්සේ කල්පනා කළා මම මේ භික්ෂු සංඝයා වහන්සේට ආමන්ත්‍රණය නොකොට පින්වම් පෑම සුදුසු නැහැ කියලා. තා මාස 10ක් උන්වහන්සේට පින්වම් පාන්න කාලේ ඉදිරියට තියෙනවා. එනිසා සමාපatti බලයෙන් ඒ රෝගය මැඩ පැවැත්තුවා. බෙහෙත් හේත් වලින් පමණක් නෙමෙයි සමාපatti කියන්නේ අරිහත් ඵල සමාපත්තියම. එයිම සමාපatti යෙදෙනින් උන්වහන්සේ රෝගය යටපත් කළා. වෙනත් අවස්ථාවල සරුවඥන් වහන්සේ දවසකට සූසි කෝටි ලක්ෂ වාරයක් අරිහත් ඵල සමාප්‍රත්‍යයේ සමාදින සෙනික සෙනිකව. නමුත් එදා පස් එදායින් පසු උන්වහන්සේ වැඩි වේලාවක් අරිහත් ඵල සමාප්‍රත්‍යයේ යෙදී ඉඳ පුරුදු වුණා. එයින් සිදු වුණේ ඒ අරිහත් ඵල සමාප්‍රත්‍ය අනුභවයෙන් ශාරීරියේ නිරෝගී රූප කලා පිටිරේ පැතිරේ පහළ වීම නිසා භෝගාබාධ වේදනා යටපත් වුණා. කොමගින් තුන් මාසෙ ගත කළා. ඒ තුන් මාසයේ ගත කළ අවසානයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මේ ස්වාමීන් මට නම් ඇස් පවා නිලංකාර වුණා. දිසා පවා හිතා ගන්න බැරි වුණා මේ සරුවඥන් වහන්සේ පින්වම් පායිදෝ කියලා. නැතානන්දයේ තථාගතයන් වහන්සේ පින්වම් පාන්නේ දැම්ම. තථාගතයන් වහන්සේ මේ මොහොතේ ජීවත් වෙන්නේ හරියට ජිනක්්‍ය කරත්තයක් හැර බැඳලා වැඩ ගන්නවා වගේ. ආනන්දයේ සීල සංස්කාර අනිත්‍යයි කියලා අපි දේශනා කළා තියෙනවා නේද? එනිසා මේ සංස්කාර ධර්මත් අනිත්‍යයි කියන එක පහදා දෙමින් සංඝයාට දැස් වෙන්න තැනක් නියම කළා. ඉතින් මේ සංඝ රත්නයේ අමතා සරුවක්ඥන් වහන්සේ දේශනා කළා මානෙනි දැන් තථාගතයන් වහන්සේගේ ආයුෂ් පරිච්ඡේදය බොහොම කෙටි. දැන් මගේ වාස අවුරුදු 80කට සමීපයි. මගේ ජීවිතේට මම පිහිට කරගත්තා. එනිසා සෑම දිනම අප්‍රමාදව මනස හිනුවනේ යුතුව සමාධි සම්පන්නව, විදර්ශනා ඥාන සම්පන්නව තමන්ට තමන් පිහිට කරගත යුතුයි කියලා බොහෝම ලස්සන අනුශාසනාවක් පැවැත්තුවා. ඒ අනුශාසනා පවත්ලා එතනින් චරුවක්ඥන් වහන්සේ නැවත සවැත් නුවර බලා පිටත් වුණා. මේ සවැත් නුවරට වැඩි හරියටම ඊපෝයට සමීප වෙලා. එතකොට එතෙන්දී සරියොත් මහ රහතන් වහන්සේ සමාපත්තියෙන් නැගිටලා ආයු ශාස්ත්‍රාර බැලුවම තව දවස් 7කින් පිරිනුවන් පාණ්ඩ වෙනවා. හරියට ඉල්පෝයට දවස් 7කට කලින් මේ. ඒ වෙලාවේ සරුවක්ඥන් වහන්සේ වෙත වැඩම කරලා තමන් වහන්සේ කියා හිටියා ස්වාමිනී මට දැන් පිරිනුවම් යන්න කාලය සමීපයි. මට ඕන තැනක පිරිනුවම් පාන්න පුළුවන්. නම් ස්වාමීනි මගෙන් ඉෂ්ට විය යුතු තවත් සේවයක් තියෙනවා. මම බොහෝ භික්ෂු සංඝයා වහන්සේට උපකාරී වෙ හිටියා. නමුත් මගේ මෑණියන්, දරුවන් 7 දෙනෙක්ම රහත් වෙලා ඉන්න මෑණියන් තාම මිසුදුටගෙන ඉන්නවා. මගේ මෑණියන්ට ධර්ම අනුග්‍රහයක් කරන්න යන්න මට අවසරයි කිව්වා. ඒ වගේම මට පිරිනිවන් යන්නත් අවසරයි කිව්වා. සරුවක්යන් වහන්සේලා දාලා සාරිපුත්‍රේ තමන්ගේ මේ සහෝදර සබ්‍රාහ්මචාරීන් වහන්සේලාට අනුශාසනාවක් කරන්න කියලා. ඒ වෙලාවේදී චරියොත් මහ රහතන් වහන්සේ අහසට පැන නැගී පැන නැගී සරුවක්ඥ පාදමූලයේ වඳිමින් නානාවිද ප්‍රාතිහාර්ය පාමින් අහසේදී විසුතුරු ධර්ම දේශනාවන් පැවැත්තුවා. පවත්ලා නැවතත් උන්වහන්සේ බිමට බැහැලා සරුවක්ම පාදමූලේ වැඳලා දෙවිතක් ප්‍රදක්ෂිනා කරලා කියා හිටියා ස්වාමීනි මේ මගේ අන්තිම දැක්මයි. මින් ඉදිරියට මට දකින්න වෙන්නේ නෑ ස්වාමීනි. මං ඒකා සංකේය කල්පලක්ෂයක්ම භාග්‍යතුන් වහන්සේ දැකීමේ ප්‍රාර්ථනාවෙන් ආවා. ඒ මාගේ ප්‍රාර්ථනාවද මුදුන්පත් වුණා ස්වාමීනි. මට අවශ්‍යයි කියලා තුන් යලක් ප්‍රදක්ෂිනා කළා. තේන තෙක්මානේ පස්සෙන් පස්සට යදියා. තරුවක් යන් වහන්සේ භික්ෂු සංඝයාට විධාන කළා මහණෙනි ඔබ සෑම ජේෂ්ඨ සහෝදරතුමාණන් වන සාරිපුත්‍රයන්ට ගෞරව කරන්න කියලා. සීලෝම සංඝ පිරිස සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට පසු ගමන් වැඩිය දොරකොටුව දක්වා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ තමන් එක් එකට හැසිරෙන 500ක් සංඝ පිරිස පමණක් අරගෙන අනිත් පිරිසට නැවතින්න සලස්සලා හැමෝටම ආවාද දීලා වැඩියා නාලන්දාවට නාලක ගමට. දැන්ලා මෑණියන් කිව්වා අම්මේ මම උපන්න මාළිගා මට ඕනේ අද. මේ සංඝ පිරිස 500ක් ඉන්නවා. ඒ තමන් වහන්සේ ඉල්ලන් ඉස්සර තමන් වහන්සේගේම සොහොයුරු චුන්ද මහරහතන් වහන්සේ කල්ැතුව පිටාචරුවා මෑණියන් වෙත. ඒලා මේ විස්තර කිව්වා මෑණියෝ බොහොම සතුටු වෙලා ඒ උපන්න මාළිගාවේ අසුන් පනවලා පහසුකම් සැලැස්සුවා. තන් පහසුව ආලෝක පහසුව සැලැස්සුවා. එතුමියට වෙනම මාලිගාවක් ඒ සමීපයේ තියෙනවා. ඉතින් ඒ දවසේදීම හරියට 7 වෙනිදා සවුදා වුණා ඉල්පුර පසළොස්වක් බොහෝ දවස ඒ දවසේදී සතරවරන් දෙවියෝ ආව වන්දනා කරන්න. ඊළඟට ආවා සක්දේව රජතුමා. ඊළඟට ආවා සහම්පති බ්‍රහ්ම රාජයා. ඒ අත්ංගේ ආලෝකේ මෑණියන් දෙපෙනෙනවා. මෑණියන් දැනගන්න ලැබුණ මේ ස්වාමින් වහන්සේ අසනීපෙන් ඉන්නවා රක්තාපේසා රෝගයෙන් ඉන්නේ කියලා. එළි වෙනකන් එතුමිය <clears throat> නිදාගන්නේ නැතුව තමන්ගේ මාලිගාව ඉඳලා උදේ පාන්දරම තමන්ගේ පිරිසත් එක්ක ආලෝකය අරගෙන දඬු පහන් අරගෙන ආවා. ඇවිල්ලා අවසර ගත්තා දක ගන්න ඕන මගේ පුත්‍ර රත්නය කියලා. ඒ වෙලාවේදී ඇවිත් වැඳලා කිව්වා ස්වාමීනි මේ මේ විදිහට ආලෝක හතරක් ආවා. තවත් විශේෂ ආලෝකයක් ආවා. තවත් ඊටත් වඩා සෝභමාන ආලෝකයක් ආවා මොනවද? ඒවානේ මෑණියනි ඒ මුලින්ම ආවේ හතරවරන් දෙවියෝ. අපේ සාරුවක්යන් වහන්සේගේ ආරක්ෂාවට හිටිය අය. ඊළඟට සංදේව රජුරු අපේ සරුවක්ඥන් වහන්සේට උපස්ථාන කළ කෙනෙක්. ඊළඟට ආවේ ඔබත් අධාන සහම්පති මහා බ්‍රහ්ම රාජයා. ඒකෙනත් අපේ සරුවක්ඥන් වහන්සේගේ හැම අවස්ථාවකදීම සේතච්ඡාත්‍රිය දැරුවා. ඒලායි කියලා ස්වාමීන් වහන්සේ දෙවියන්ට බ්‍රහ්මයන්ට වඩා ශ්‍රේෂ්ඨද? අනේ මෑණියන මොකක්ද මේ කියන්නේ? අපේ සරුවක්ඥන් වහන්සේ දේවාති දේවයි, සක්‍රාති සක්‍රයි, බ්‍රහ්මාති බ්‍රහ්මයි ඒ සරුවක්ඥන් වහන්සේ මේ මේ ගුණ සමන්වංගතයි කියලා බොහොම ලස්සන බණක් දේශනා කළා බුදු ගුණ තුලින්. ආගෙන ආගෙන යනකොට මෑණියන්ගේ හිත සමාධි වුණා. සමාධිය තුලින් විපස්සනා ඥාන වැඩෙන දේශනේ පැවැත්වුවා. දසුන් කෙලවුන්නේ මෑණියන් දහසක් නයින් ප්‍රතිමාන්විත සෝවාන් මාර්ග ඵලයටපත් වීම. අන්තිමේදී අඬලා කිව්වා අනේ ස්වාමීනි ඇයි මෙච්චර කලක් මට මේ අමෘතේ නුදුන්නේ? මං අද මගේ මේ සීලුම ශේසත බුද්ධ ශාසනයට පූජා කරනවා කියලා තමන්ගේ සීලුම සම්ප්‍රාප්ත බුදු සසුනට පූජා කළා. ඉතින් එදා දවසේ අලුයම සරියොත් මහ රහතන් වහන්සේ පින්වන් පාවා දාලා මහ පොළොවද කම්පා වුණා. ඊළඟට දවස් 15ක් ගිය අතරතදී මුගලන් මහ රහතන් වහන්සේද පින්වන් පාණ්ඩ සිද්ධ වුණා සරුවක්යන් වහන්සේගෙන් අවසරගෙන තමන් වහන්සේ හිටියේ හේතවනේ කාලශිලා කියන ස්ථානයට වැල්ලා පින්වන් පෑවා. ඊළඟට ඒ සිද්ධ වුණේ හරියටම ඉල් මාසේ අව අමාවක් පොය දවසේ. සාරුවක්යන් වහන්සේ ඒ දෙනම වහන්සේගෙම ධාතුන් වහන්සේලා රැගෙන ආ භික්ෂුන් වහන්සේලා ඉදිරියේ ගාථා 500 500 බැගින් කියලා ගුණ කතනයක් කරලා උන්වහන්සේලාට වන්දනා කරන්න නියම කළා. ඊළඟට සාරුවක්යන් වහන්සේ වැඩමසලා රජගහ නුවරට රජගහ නුවර ඉඳගෙන අනදමා හිමියන් වහන්සේ අමතා දේශනා කළා ආනන්දේ මේ රජගහ නුවර බොහෝම රමණීයයි. මේ ස්ථානයේ තියෙනවා විහාරස්ථාන 12ක් විශේෂ 12ක්. ඒව බොහෝම රමණීයයි. යම්කිසි කෙනෙක් සතර ඉර්ධිපාදයන් වඩලා තියෙනවා නම් එයාට කල්පයක් වුණා ජීවත් වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ ඒ ඉර්ධිපාදයන් ඉතා උතුම් ලෙස භාවිත ස්වභාවිත කරලා තියෙනවා. යානීකත වස්තුකත අනුචිත ಪರಿචිත කියන සුසමාරාද්ද කියන හැටියට වඩලා තියෙනවා. කැමතිනම් තථාගතයන් වහන්සේ කල්පයක් උනත් ජීවත් වෙනවා කියලා වදාළා. එතන කල්පය කියන්නේ මේ භද්‍ර කල්පය නෙමෙයි ආයුෂ් කල්පය. අවුරුදු 100යි. එවැන්නම කල්පාවශේෂ කිව්වොත් අවුරුදු 120යි. අනිදමාහිමියන් වහන්සේට මතක් වුණේ නැහැ එසේ වැඩ ඉන්නසේකවා කියන්නේ. ඊළඟට වැඩම කොට වදාලා නැවත විශාලා මහ නුවරට. එහිදී සරුවක්ඥන් වහන්සේ ඔය උදේනී කියන සේනාසනයටපත් වෙලා ඉතින් දෙතර වාගේ විස්තරයක් දේශනා කළා. ආනන්දේ මේ උදේනී චෛත්‍ය බොහොම රමණීයයි. එවැගේ මේ විශාලා මහනුවර ඇසුරු කොට එවාගේ විශේෂ ස්ථාන හතක් තියෙන. ඒ හැම තැනක්ම බොහොම රමණීයයි. ආනන්දේ සතර ඍද්ධිපාදේ වැඩූ කෙනෙකුට කල්පයක් වුණත් කල්පයට වැඩියෙන් වුණත් ජීවත් වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ සේ ඍද්ධිපාද වල්ලා තියෙනවා. එනිසා තථාගතයන් වහන්සේට කල්පයක් කල්පාවශේෂයක් වුණත් ජීවත් වෙන්න පුළුවන් කියලා ප්‍රකාශ කළ නමුත් ආනන්ද ස්වාමින් වහන්සේට වැටහුණේ නැහැ ආරාධනා කරන්න. ඊළඟට වැඩිය ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක චාපාල චෛත්‍ය කියන පූජන ස්ථානයට. එතෙන්දී ටික වේලාවකින් ආනන්ද ස්වාමීන් වහන්සේ පිටත් කෙරුවා. පිටත් කළ සරුවක් යන වහන්සේ සමාපත්තියෙන් වැඩ ඉඳලා ඒ වෙලාවෙම ආවා මාර්ගී පුත්‍රයා පිරිනුවන් පාණ්ඩ ආරාධනා කරන්න. එතෙන්දී සරුවක් යන වහන්සේ ඒක ඔහුගේ ප්‍රතික්ෂේප කළා ඔහුගේ මේ පිළිතුර නැත්තම් ආරාධනේ. ඒ වෙලාවෙදී සරුවක් යන වහන්සේ තව මාස 3කින් ඒ කියන්නේ දවස් 90 උතින් පිරිනුවන් පාන්න අදිස්ථාන කළා. ඒ කියන්නේ ආයු සංස්කාර වස්සජනී කියලා කියන්නේ අමුතුවෙන් දෙයක් නෙමෙයි. කහක් ඵල සමෝතර සමයදී සමයදී හිටියානම් පිරිනුවන් පාන්න නැතුව කලක් ජීවත් වෙන්න පුළුවන්. අදිස්ථාන කෙලේ හරියටම එදා ඉඳලා තුන් මාසයකින් එතන ඉදිරියේ උදාවන වෙසක් පොය දවසේදී අලුයම් කාලයෙන් පසුව අරිහත් ඵල සමාපත්තිය සමාදීනේ නැහැ කියන අදිෂ්ඨානයයි. ඒ සිද්ධ වෙනකොට මහ පොළොව කම්පා වුණා පුදුම විදියට. ආනන්ද ස්වාමීන් වහන්සේ දුවගෙන ඇවිල්ලා මොකද ස්වාමීන් මේ භයානක පොළොව කම්පාවක්. ඒ විස්තරය බුදුරජාන් වහන්සේ කපාට කියන්නේ නැතුව සඳහන් කළා. පොළොව කම්පාන හේතු අටක් තියෙනවා. පළවෙනි එක මේ පොළොව රඳා පවතින ජලයේ උඩ. ජලයේ පවතින වායු ගෝලයේ උඩ. වායු ගෝලයේ චලනය වීමෙන් ජලය කම්පිත වෙනවා ජලය කම්පිත වීමෙන් පොළොව කම්පා වෙනවා දෙවෙනි කාරණේ අභිඥා බලලාභීන්ට පුළුවන් පොළොව වටේ ජලාශයක් කළ පොළොව කම්පා කරන්නේ. තුන්වෙනි කාණේ යම් වෙලාවක බුදු වෙන බෝධිසත්වයන් වහන්සේ නමක් මෞඛ පිළිසිඳ ගන්නවා නම් එදා පොළොව කම්පාන දසදහස් අස්සක් වල. එවාගෙම උපදින දාසයේ පොළොව කම්පා වෙනවා. බුදු වෙන දාසයේ පොළොව කම්පා වෙනවා. ධම්සක් දේවසුන් දසුම් පාතන කාලයේ පොළොව කම්පා වෙනවා. ආවි සංස්කාරات කරන දාසයේ පොළොව කම්පා වෙනවා. පින්වම් පාන දාසයේ පොළොව කම්පා වෙනවා. අද තථාගතයන් වහන්සේ ආල් සංස්කාරات හැරිය කියලා ප්‍රකාශ කරනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ එතකොට මතක් වුණ ආරාධනා කරයි. නමුත් සරුවක්යන් වහන්සේගේ ප්‍රතික්ෂේප කළා. ඊළඟට නැවත භික්ෂු සංඝයා වහන්සේ ආමතලා අනාගතයේදී තමන් වහන්සේ මාස 3කින් පසුව පින්වන් පාන බව සවිස්තරව ප්‍රකාශ කළා. ඊට පස්සේ සරුවක්යන් වහන්සේ වැඩියා භණ්ඩගාම කියන ස්ථානෙට. එහිදී නැවත වඩා අර ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥා විමුක්ති නොලැබීමෙන් සසර ගමන දික් වූ බව ඒ ධර්මතා වැඩූ නිසා සසර ගමන අවසන් වූ බව සවිස්තරව දේශනා කළා අනිසමටත් එසේ අනුශාසනා කළා එතනින් වැඩියා හත්ති ගාමයට එතනින් වැඩියා අම්බගාම ජම්බුගාම කියන ගම්මානවලට ඒවා පියමන් කරන බොග්ග නගර කියන ස්ථානෙට වැඩිය. එෙහිදී සතර මහා ප්‍රදේශයේ කියන විශේෂ අනුශාසනාවක් පැවැත්වුවා භික්ෂුන් වහන්සේලාට අනාගතයේ මුණපාන්න සිදුවෙන ප්‍රශ්නවලදී පිළිපදින හැටි ගැන සතර මහා ප්‍රදේශයේ. ඒවා සවිස්තරව දක්වන්න කාලෙම දෙවෙනවා. ඊළඟට සාරුවක්ඥන් වහන්සේ වැඩියා පාවානුවරට. මේ පාවානුවරට වැඩිම බව ආරංචි වුණා චුන්ද කම්මාර පුත්ත කියන මහා ධනවත් සිටුවරයාට. එතුමාගේ උයනක් තිබුණා. ඒ උයනේ තමයි සරුවක්යන් වහන්සේ නැවතුනේ. ඉතින් එදා සංධ්‍යාවේ එතුමා බණ අහන්න ඇවිල්ලා අනදමාහිමියන් වහන්සේගෙන් විස්තර අහගෙන දානේ සම්පාදනය කරන්න ඇති දැනගත්තා. එවාගෙම පසුදා උදෑසන බුදුපාමොක් සංගරුවන සිය නිවසට වැඩම කරවාගෙන දානේ පිළිගන්නවා. එතුමා සම්පාදනය කළා බුදුරජාන් වහන්සේ උදෙසා රසායනික ඖෂධීය ආහාරයක්. බුදුරජාන් වහන්සේ බුදු වෙන දවසේ ක්ෂීර පායාසයට මේ අවසාන දානෙටත් මේ සක්වල පුරාම දෙවි දේවතාවන්ගේ අමෘතය එකතු කළා කියනවා. එනිසා සරුවඥන් වහන්සේ විධාන කළා මේ මා වෙනුවෙන් සම්පාදනය කළ සුවකර මද්දව කියන ඖෂධීය ආහාරය වෙන කෙනෙකුට බෙදන්න එපා. සතාගතයන් වහන්සේට බෙදලා ඉතුරු වුණොත් පොළවේ වලක් කපලා වල දාණ්ඩයි කාටවත් එක දිරවන්නේ කියලා. සමහර කෙනෙක් කියන මේ සුවකර මද්දවේ කියන්නේ මාංශ ආහාරයක්. ඇත්තෙම නෑ. මාංශාහාරයක් නොවන බව මේ අර්ථ කතාව සඳහන් වෙනවා. රක්තාපීසා රෝගයට නියමිත රසායනික ඖෂධීය ආහාර විශේෂයක් කියලා. ඒක පිළිගත යුතුයි. හේතුව ඈත අතීතයේ අවුරුදු ලක්ෂ්‍යාවස තියෙන කාලවලත් බුදුවරයන් වහන්සේලාගේ අවසාන දාන වෙන්නේ සූකර මද්දවේ. ඒ කාලේ මිනිස්සු මස් මාංශ කන්නේ නැහැ. එතකොට සූකර මද්දව කියන මස් මාංශ ආහාරයක් කොහොමවත් ඒ කාලේ සැපෙන්නේ නැති නිසා ඉඳ පැහැදිලි වෙනවා. මේක රසායනික ඖෂධීය ආහාරයක් කියලා. ඒ ආහාරය වැළඳීමෙන් සරුවඥන් වහන්සේගේ දැඩි වේදනාවන් සංසිඳුණා. නමුත් ආපසු දැන් වඩින්න තියෙනවා තුන්ගව්වක් තරම් දුර කුසිනාරා නුවරට. ඒ වඩින ගමනේදී සරුවඥන් වහන්සේ අතරමඟ 25 පොළක තරම් නවතින්න සිද්ධ වුණා. ඒ අතරේ එක්තරා දිය කඩਿੱත්තකින් පෑන් පානය කරන්නත් ඕනේ වුණා. සරුවඥන් වහන්සේගේ අදිෂ්ඨානෙන් බොර වෙච්ච පෑන් මණික් පාට පැහැදුනා. ඒව වන්දලා ආපසු වැඩියා වඩින කොට තින්දි හම්බුණා පුක්කුසාති කියලා ඒ වෙළඳ ව්‍යාපාරිකයෙක්. එතුමා ඇත්තට කුසනාරා නුවර මල්ල රජදරුවන්ගේ කෙනෙක්. එතුමා රාජ්‍ය ආසනයේ වාඩි වෙලා ඉන්න කාලේ රජකම් කරනවා අනිත් කාලේ වෙළඳාම් කරනවා. එතුමා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේක සාකච්ඡා කරලා ඊටාම වටිනා, ඊටාම වටිනා වස්ත්‍ර යුගලයක් පූජා කළා. ඒ නිකා බුදුරජාණන් වහන්සේට පූජා කළා ආනන්ද ස්වාමීන් වහන්සේ එකක් පූජා කළා. ඒ කකුදා නන්දියේදී සරුවක්ඥන් වහන්සේ පැම්පහස් වෙලා ඒක දරාගත්තා. ඒ වෙලාවේ සරුවක්ඥන් වහන්සේ ශ්‍රී දෙවියන් රැස් වී දෙන්න පටන් ගත්තා ඉදීම. එතනින් උන්වහන්සේ නැවත කුසිනාරා නුවරට වැඩම කළ උපවත්තන ශාලවනෝද්‍යානයේහි සාගස් දෙකක් අතර පැනෙව රජදරුවන් බොහෝ සෙයින් වාඩි වෙන සැතපෙන ආසනයේ සැතපෙන්න ආසනයේ පනවන්න කිව්වා. මේ උත්තරේ ශීර්ෂක වාසනේ පනවලා වැඩ හිටියා. එතින්දී දෙවි දේවතා පුදුම විදිහේ පූජා සත්කාර අහසින් වගුරුවන්න පටන් ගත්තා. මල් වැහි, සුවඳ වැහි, එවාගෙම ස්තුති වැහි, තූර්ය වැහි, ඒ වෙලාවේ සරුවක්යන් වහන්සේ ආදාලා ආනන්දේ මේ පූජාවන්ගෙන් තථාගතයන් වහන්සේට පූජා කළා වෙන්නේ නැහැ. වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් ප්‍රියසේ අය ධර්මානුධර්ම ප්‍රතිපදාව නැමැති නිවනට යා යුතු ආර්ය අෂ්ටායක මාර්ගයේ වැඩෙන ප්‍රතිපදාවේ දෙනවා නම් ඒක තමයි තථාගතයන් වහන්සේක උතුම් පූජාව කියලා. ඊළඟට සරුවක්යන් වහන්සේගේ දාන කළා මේ කුසනාරානෝ රජදරුවන්ට මේ විස්තර කියන්න අද පාත්‍රයේ අලුයම් කාලේ සරුවක් යන වාසේ පින්නම් පානවා කියලා. ඉතින් උන්වහන්සේ වැඩම කළේ පණිවිඩය කියලා විශාල පිරිසක් වන්දනාවට ආවා. උපවාන ස්වාමීන් වහන්සේ උපස්ථාන කරමින් ඉන්න වෙලාවේ ඉවත් වෙන සැලැස්සුවා. ඊළඟට රාත්‍රියේ මධ්‍යම යාමයේහි ආව සුබද්දර පරිබ්බාජකතුමා. එතුමා සමග කළ සාකච්ඡා දෙතුමා පැහැදිලා පැවිදි වෙලා එදාම ඒ උයනේදීම සෞකලස් නැසාරහත් වුණා. මේ අන්තිම ශ්‍රාවකයන් වහන්සේ සම්මුඛ ශ්‍රාවකයන් වහන්සේ අන්නේ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ අඩන වෙලාවේ කතා කරලා කරපු අනුශාසනාවක් එක්තරාම පාඨයක් තමයි මාත්‍රුකා කෙලේ. යෝගෝ ආනන්ද මයා ධම්මෝ ච විනයෝ ච දේශිතෝ පඤ්ඤත්තෝ සෝ වූ මම චේන සත්තහා ආනන්දය මා පිරිනුවන් පාන එක නමයි. මා විසින් දේශනා කළ ලද ධර්මය අභිධර්මය විනය අභිවිනය කියන්නේ මේ සතර ආකාරයෙන් හඳුන්වන්න පුළුවන් වූ ස්වාසෝදාස ධර්මස්කන්ධයේ ජීවමානයි. ඒ ධර්මස්කන්ධේ මගේ ඇවෑමෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දිව්‍ය මනුෂ්‍යාදී සෑම දිනාට සාස්ත්‍රුන් වහන්සේ වෙනවා. මම පිරිනිවන් පාන එක නමයි සාස්ත්‍රුන් වහන්සේලා 84000ක් ජීවමානයි කියලා ධර්මයේ පැවරුවා. ඊට පස්සේ සරුවක්යන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේ අමතලා තුන් යලක් විමසුවා. බුද්ධ රත්නය ගැන, ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන එවාගෙන් ප්‍රතිපත්තිය ගැන සැකයක් සාංකාවක් ඉමතියක් විචිකිච්ඡාවක් තියෙනවනම් දැන් අහන්න. කිසිම කෙනෙක් ඇහුවේ නෑ නිහඬයි. සරුවක්යන් මහස්වාදාලා මේ පිරිසේ කිසිම කෙනෙක් නෑ සෝවන් නොවිච්ච කෙනෙක්. සමහර කෙනෙක් සෝවාන් සකදාගාමි අනාගාමි රහත්. එනිසා මේ සියලු දෙනාට සැකයක් නැති බව මම පිළිගන්නවා. මගේ අන්තිම වචනේ දැන් මම ප්‍රකාශ කරනවා කියලා කන්ද දාන දිත්තේ ආමන්ත්‍යාමි ගෝ වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත කියලා අන්තිම බුද්ධ වචනේ දේශනා කළා. ඒ වෙලාවේදී උන්වහන්සේ අන්තිම බුද්ධ වචනේ ප්‍රකාශ කරපු ගමන් නිහඬ වුණා. මාන්නේ මං අන්තිම වාට දැන් තෝපාමතෙනි. සීල සංස්කාර ධර්ම නැසෙන වෙනසෙන සුළුයි මානෙනි අප්‍රමාදව එළඹ සිටි සීනුවලින් සීල සමාධි ප්‍රඥා ප්‍රතිපත්ති ධර්මයන් සම්පාදනය කරත්වා කියලා නෙද්දක පියාගත්තා. හැබැයි ඒ ගමම් පිරිනුවම් පෑවෙන සූවිසි කෝට් ලක්ෂ වාග්ය සමාපත්තියේ සමයදුණා. සමයදල නැත පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානෙ දක්වා සමයදල ඊළඟ තුන් වහන්සේ හතරවෙනි ධ්‍යානෙන් නැගිට ගමම්ම අර සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත මෛත්‍රී පූර්ව භාගය අර පටිසන්ධිගත කුසල විපාක චිත්තේ සමාන විපාක චිත්තයකින් පින්වන් කෑවා. ඒ වෙලාවේ දසදහස් අස්සප්පල කම්කිත වුණා. මේ විදිහට කම්පා වූ අවස්ථාවේදී සාම්ප්‍රති බ්‍රහ්මරාජා වෙලා ගාථා දෙකකින් ශෝක ප්‍රකාශ කළා. අනිත්‍යතා ප්‍රතිසංයුක්ත වචනයක් කිව්වා. එවැගේම සද්දේව රාජ්‍යරුවත් ඇවිල්ලා ගාථාවක් කිව්වා. අනදමාහිමියන් වහන්සේ ගාථාවක් කිව්වා. පසුව බුදුරජාන් වහන්සේගේ ආදානයේ සම්බන්ධ සීල විස්තරය කල්ැතු ආගෙන තිබුණා. ඒ අනුව ඒ ආදාන කටයුතු ඉතාම උතුම් ලෙස සිද්ධ වුණා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වඩිනතුරු ආදාන කළ නැහැ කියෝනා උන්වහන්සේගෙන් පස්සේ ආදාන වුණා ඉබේම එවැගේම ආදානෙන් පසුව ධාතුන් වහන්සේලා ද්‍රෝණ අටක් ශේෂ වුණා ඒ ඔක්කොම ස්ථාන රජ රාජධානි අටක නිදාන් කරන්න යෙදුණා එවැගේම ඉන්පසුව සරුවඥන් වහන්සේ පිළිබඳව අනාගත වාක්‍ය රහතන් වහන්සේලා ප්‍රකාශ කළා කියනවා දෙවෙනි පළවෙනි සංගායනාවේදී සරුවඥන් වහන්සේ දෙසෝ සුවාසුදාසත් ධර්මස්කන්ධයේ සංගායනා කොට අවුරුදු 5000ක් පවත්නාසේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිද්ධ වුණා. ඉතින් මේ විදිහට සරුවඥන් වහන්සේගේ ඒ పూర్ව ප්‍රාර්ථනාවේ පටන් විශ්වාසංකේ කල්පලක්ෂයක් මුළුල්ලේ පිරු ඒ ධර්මස්කන්ධය නිසා ලෝතුරා බුදු වෙලා සූවිසි ආසංග ගණන් ජනතාව නිවන් පුර පමුණුවලා තමන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනම් පාවදාලා එවැගේම රහතන් වහන්සේලා පිරිනුණා ආර්යයන් වහන්සේලා පිරිනුණා සෙසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සෙසු ජනතාව සෝකේ කර්මාරූප විපල්ලෝ ගියා. මේ වාගේ හිත ඇති හිත නැති සෑම සංස්කාර අනිත්‍යයි, සෑම සංස්කාර දුක්ඛයි, සෑම සංස්කාර අනාත්මයි අසුභයි. ඒ සියල්ලම දුක්ඛාරිය සත්‍යයි. දුකට හේතු රුස්නුස්නාව සමුදයාරිය සත්‍යයි. ඒ දෙක නිති සාන්ත නිවන නිබෝධාරිය සත්‍යයි. නිවනට පැමිණෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයි. බුදු පසේ බුදුමහරහතන් වහන්සේලා මේ ධර්මය ආબોධ කරගෙන අජරාමර සාන්තාමා මහ නිවනටපත් වුණා. ඒ සියලු බුදු පසේ බුදුමහරහතන් වහන්සේලාට අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපටත් ජීවිතේ පුරා කරන සෑම කුසලයක්ම පාරමී බාටපත් වෙලා බෝධි පාක් ධර්ම බාටපත් වෙලා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සදාකාලික සෝය වූ අජරාමර ශාන්ත ප්‍රණීත වූ අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වේවා වාසනාව වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු ත්වං සදාති සීලේක පීඨා ධර්ම ශ්‍රවණේ කළ කුසල අනුභව බලෙන් සෑම දිනාටම සාන්ති ලක්ෂණාමාම නිවන් සුවත් වේවා එම ධර්මානුශාසනාව පැවැත්වුවේ අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ අති ගෞරවනීය අනුශාසක මහෝපාද්‍යය මහා කම්මඨානාචාර්ය අතිපූජ්‍ය නා වූයනී අරිය ධම්ම ස්වාමින් වහන්සේ අතිපූජනීය නාගිනී අරිය ධම්ම ස්වාමීන් වහන්සේ අපවත් වේ අදට වසර 5ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් උන්වහන්සේට උපහාර පිණිස එම ධර්මානුශාසනාව ප්‍රචාරය කෙරිණ